ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ කල්යාණ මිත්‍ර දයාවංශ ජයකුඩි එතුමා ඉමැතිනිය මේ පොත ලියාපු නිල්මිනි දියණිය ඒ වගේම ලොකු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. අපි ඔක්කොම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම අපේ ජීවිතයට ලැබිච්ච වාසනාවක්. මට මේ පසුගිය දවස්වල මහා සිංහනාද සූත්‍රය කියවද්දී ලස්සන වචනයක් හම්බ වුණා. ඒ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළේ එක්තරා සිදුවීමක් ගැන. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා සුනක්කත් කියලා ලිච්ඡවි පුත්‍රෙක්. කල කියට පස්සේ මොහු උපයද වුණා. සූර්ය ඇරියා. විශාලා මහනුවර සෙනඟ මැද්දේ කිව්වා බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක්. වෙනස් තියෙන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව තර්කානුකූලයි. විමන් විමන්සනේ යුක්තයි. ඒක නිසා ඒක අහන අයට ප්‍රයෝජන තියෙනවා නේද? සරියුත් මහරහතන් වහන්සේට මේ හිස් පුද්ගලයාගේ කතාව අහන්න ලැබුණා. සුණක්කත්ගේ කතාව. අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචන මේක මතක තියාගන්න ඔබ. කියන සාරිපුත්ත ඔය පුද්ගලයා සුනක් හත්ත ක්‍රෝධ කරන කෙනෙක්. ක්‍රෝධ කරන්නේ නැතුව ක්‍රෝධ සිතකින් තොරව චෝදනා කරන්න බෑ. ඒ බණින බැනිල්ල පිටිපස්සේ තියෙන ක්‍රෝධය කියුවා. ඊට පස්සේ හරි ලස්සන වචන මේ මතක තියාගන්න වචනේ. සාරිපුත්ත ඔය සුනක්කත්ත කියන ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේ තුල තිබෙන ගුණ පිළිබඳව ධර්මාන්වය තිබුණේ නැහැ. එතකොට මොකක්ද වචන? ආන්න වචන. ගුණ පිළිබඳව මොකද තිබුණේ නැත්තේ? ධර්මාන්වය තිබුණේ නැහැ. පාළි වචනේ ධම්මන්වයෝ. මට මේ සූත්‍රේ කියවද්දි මේ වචනේ දැක්ක ගමන් මට මේ වචනේ තියෙන ජඹුර තේරුණා. මොකද්ද මේ ධර්මාන්වය? බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ යුතු නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණවලට අනුව කල්පනා කිරීම උන්වහන්සේගේ ගුණ අපිට හඳුන්වලා දීලා තියෙනවානේ. ඒ ගුණවලට අනුව අපි කල් නුවණින් කල්පනා කරද්දි කරද්දි අර ගුණවලට අනුකූල වූ කල්පනාවක් අපේ හිතේ සකස් වෙනවා. එතකොට අපේ හිතේ ඇති වෙනවා පැහැදීමක්. ආන්නයකට කියනවා ධර්මාන්වය. බලන්න කොච්චර ලස්සනවද නේද? ඒකට කියනවා ධර්මාන්වය. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදින්න ඕන ආකාරය ගැන ඒ මහා සිංහනාද සූත්‍රයේ හරි ලස්සනට බුදු ගුණ ඊට පස්සේ දස බල ඥාන විසරද ඥාන මට මේ ටික දැකලා මගෙන් අලුත් නිර්මාණයක් බිහි වුණා. ඒ තමයි දඹදිව වන්දනාව ගැන මම පොතක් ලිව්වා. ඒ සූත්‍රය කියවලා මට හිතුණා හරි දැන් ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා වඳින්න ඕනේ. නම් ශ්‍රද්ධාවෙන් වඳින හැටි දන්නේ නැහැ. ඒ නිසා මා ලිව්වා අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු කියලා පොතක්. එතකොට මේ පොතේ තියෙන සම්පූර්ණයෙන්ම කෙනෙක් ඒ පොත අරගෙන ගිහිල්ලා බුදු ගුණ සිහි කරලා ඒ පොත බලාගෙන බුදු ගුණ කියලා වදින්න පුළුවන් ආකාරයට මම හැදුවේ පොත. ඒ ඒක මම දැන් පොතට බාර දෙනවා අපේ දයාවන්ත මහත්තයාට. මා හිතනවා ඒක ලොකු ප්‍රයෝජනයක් ඒ දඹදිවට විතරක් නෙමෙයි මෙහිදිත් වන්දනා කරගන්න ඒක සෑහෙන ප්‍රයෝජනක් වෙයි. ඒක සිංහලෙන් ගොඩාක් තියෙනවා බුදුගුණ සිහි කරලා මතෙන් ඕනේ හැටි. ඊළඟට බුද්ධ දේශනාවල් මම දාලා තියෙනවා. දැන් ඔබට මා කිව්වා අපි ඔක්කොම කාගේ ශ්‍රාවකයෝද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න නිකම්ම බෑ. දැන් ඔය රෙජිස්ටර් වෙන්න බෑ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශ්‍රාවකත්ව රෙජිස්ටර් කරගන්නේ අවබෝධයකින්. වෙන සීල් නෑ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගන්න අපිට තියෙන්න ඕන යම්කිසි වාසනාවක්. අපිට තියෙන යම්කිසි කුසලතාවයක්. අපිට වෙන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ ලෝකයේ තියෙන අනිත් දේවලුයි වෙන් වශයෙන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි ගමු අලුත් ලෝකේ. දැන් මේ ලෝකේ මේ මොහොත මෙතන ඉඳලා ඊළඟ දුර තියෙන දෙයක් අපිට කතා කරන්න පුළුවන්. දැන් අලුතෙන් ටෙලිෆෝන් වලට පහසුකම් ඇවිල්ලා තියෙනවා. මේ දැන් මේ ටෙලිෆෝන් එකෙන් බලාගෙන එහා පැත් දුරින් එක්කෙනාගේ මූණ බලන් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් රොකට් හදනවා එක එක ග්‍රහලෝක වලට යනවා විවිධාකාර විද්‍යුරණ වැඩ කොම්පියුටර් වලට ජීවිතේ පූජා කරලා තියෙනවා මේ නොයේ දේවා මේ එකකින්වත් පුළුවන්ද අපේ මේ ජීවිතේ හටගන්න දුක් අපේ ජීවිතේ හටගන්න අර්බුද අපේ ජීවිතේ හටගන්න ප්‍රශ්න අපේ ජීවිතේ හටගන්න භය ඇති ගැනීම වෛරයාමාවක්ේ දුරු කරගන්න ඇති ක්‍රෝධය මේව නැති කරන්න මේ එකකටවත් පුළුවන් බෑ හැබැයි ලෝකේ සම්පූර්ණයෙන්ම බලපවත්වන්නේ පු탁 ජන දැනුමක් ලෝකයේ තුල බලපවත්න්නේ ආර්ය දර්ශනයක් නෙවෙයි. ලෝකයේ බලපවත්න්නේ පෘථග්ජන දැනුමක්. එතකොට මේ පෘථග්ජන දැනුමෙන් මිනිසුන්ට සාමාන්‍ය ප්‍රයෝජනෙයි තියෙනවා. සාමාන්‍ය ප්‍රයෝජනෙයි අපිට ගමන් පහසු යනවා එනවා පහසුයි. කතා කරනවා මෙච්චරයි. හැබැයි මේ පෘථග්ජන දැනුමට අපිට ජීවිත අවබෝධය දෙන්න බෑ. මේ පුතඥන දැනුමට අපිව නොමග යවන්නකට අපිට හොඳ මාර්ගයට යන්න මාර්ගي පෙන්වන්න බෑ. මේ පුතර්ජන දැනුමට අපිව සතර අපායෙන් මුදවන්න බෑ. පුතර්ජන දැනුමට අපිට මේ ලෝකේ සත්‍ය මොකද්ද කියලා පෙන්වා දෙන්න බෑ. ඒක කළා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට විතරයි. බුදුරජාණන් වහන්සේගේ ඥාණයට විතරයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට විතරයි. වෙන කිසිම දෙයකට බෑ. දැන් අපි ගම්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බිඳක් අපිට තේරුම් ගන්න පුළුවන්ද කියලා. අපි සරල විදිහක් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතේ බලන්න අපිට එක එක කෝණ. අපිට උන්වහන්සේ දේශනා කළා මේ ජීවිතේ බලන්න කිව්වා උපාදානස්කන්ධ පහක් කියලා. ඊළඟට අපිට මේ ජීවිතේ බලන්න කිව්වා ආයතන 6ක්. ඊළඟට අපිට මේ ජීවිතේ බලන්න කිව්වා ධාතු 6ක්. පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු නෑ. දැන් මේ ධාතු ස්වභාවය ගැන මේ චුට්ටක් තේරුම් ගන්න මම කියන්න ඔබට මේ මේක. දැන් ඔන්න හුළඟ. මේ හුළඟ තියෙනවා. මේ සුළඟ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? ඒ බැරි. සුළඟෙන් තමයි අපි හුස්ම ගන්න. අපි සුළඟ හුස්ම ගන්නවා. එතකොට අපි සුළඟ හුස්ම ගත්තාම එහෙමනම් අපේ ජීවිතේ මොකේ කොටසක්ද? සුළඟේ කොටසක්. අපේ ජීවිතේ සුළඟේ කොටසක්. අපිට පුළුවන් ජලය නැතුව ඉන්න. ජලය පානය කරන්න ඕනේ අපි. එහෙනම් අපේ ජීවිතය ජලයෙන් කොටසක්. අපි ජලයෙන් පෝෂණය වෙනවා. අපි සුළඟින් පෝෂණය වෙනවා. ඊළඟට අපේ ජීවිතයට උමනයි ආහාර පාන. ආහාර පාන ගෙවෙන්නේ පොළවේ. ඒ තමයි අපි අනුභව කරන්නේ. ඒවනම් අපේ ජීවිතයට සම්බන්ධයි පොළවේ කොටස්. සම්බන්ධ නැද්ද? අපේ ශරීරයේ පුරා තියෙන යම්කිසි උණුසුමක්. එතකොට අපේ ජීවිතයේ රස්නී කොටස් තියෙනවා. එහෙනම් අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධයි ඍජුවම සම්බන්ධයි පඨවි ධාතුව. ඍජුවම සම්බන්ධයි ආපෝ ධාතුව. ඍජුවම සම්බන්ධයි තේජෝ ධාතුව. ඍජුවම සම්බන්ධයි වායු ධාතුව. අපිට හුස්ම ගන්න පුළුවන්ද මේ නලේ නැතු? නලේ හිර වුණොත් ඉවරයි. එහෙනම් අවකාශයක් ඕනේ. අපිට කාපු දේවල්, කන දේවල් අපි ගුලි කරලා ඔන්න හපනවා. ගිලෙන නලේ නැත්තම්. පුළුවන්. මේ පිරෙන්න මල්ලක් නැත්තම්. ලොකු බක්ති ගානක් දාන්න කොහොමද? බෑනේ. එහෙනම් ඕනි ඉඩකඩ. ඉඩකඩට කියනවා ආකාශ. එහෙනම් අපේ ප්‍රවෘත්තියේ කොටසක් අවකාශය. අවකාශය නැත්තම් පවතින්නේ කොහොමද අපි? එහෙනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු අවකාශය. ඊළඟට අපේ මේ ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන හයේ විඥානේ හටගatti නැත්තම් මේ ලෝකෙත් එක්ක සම්බන්ධයක් වෙන්න ඉඩක් තියෙනවද විඥාන ධාතු එහෙනම් මේ අපි එක එක්කිනා ළඟ තියෙන ඔන්න ඔය ධාතු හය මොනවද තියෙන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ආකාශ ධාතු, විඥාන ධාතු. එතකොට මේ මේ පටිවි ධාතුව ක්‍රියාත්මක වෙන්නේ පටිවි ධාතුව සකස් වෙලා තියෙන ආකාරය අනුව. තේජෝ ආපෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ ආපෝ ධාතුව සකස් වෙලා තියෙන ආකාර අනුව. තේජෝ ධාතුවත් එහෙමයි. වායු ධාතුව ක්‍රියාත්මක නේම දැන් අපි වැරදි දෙයක් ආස්වාස කළොත් ඊට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි විස බීජ තියෙන වතුර එකක් පානය කළොත් ඒක අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි විස බීජ තියෙන ආහාරයක් ගත්තොත් ඊට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ මේ ධාතු කොටස් වලට යම්කිසි ඊට අනුකූල පැවැත්මක් හැබැයි අපි එහෙම තේරුම් ගත්තේ නැහැ. දැන් අපි එක එක්කෙනා එතකොට මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන දේවල් වලින් හැදිච්ච සංයුති. අපි එක එක්කෙනා. නමුත් අපි ඉපදෙනකොටම අඳාගෙන ඉපදුනේ මම කියන හැඟීමෙන් නොවේද? මගේ කියන හැඟීමෙන් නොවේද? මගේ පැවැත්ම කියන හැඟීමෙන් නොවේද? තවමත් අපේ බලපවත්තන්නේ ඒක නොවේද? එතකොට අපි ඒ තුල හිටියට මෙතන තියෙන්නේ වෙන එකක්. එතකොට අපි මමේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම තුල ඉඳගෙන අපි හැමතිස්සම මේ ලෝකයේ ඇල්ලුවේ මම මගේ කියලාමයි. නමුත් මෙතන තියෙන්නේ පඨවි ධාතුවේ ක්‍රියා ක්‍රියාකාරීත්වයට අයිති දෙයක්. ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයට අයිති දෙයක්. තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයට අයිති දෙයක්. වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයට ආйти දෙයක්. මෙතන ආකාශ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙතන විඥාන ධාතුවේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා මේ හේතුඵල ධාමක සජීවී ක්‍රියාදාමයක් දකින්න වෙනුවට අපි මේකට මුලා වුණා. මම කියලා. මගේ කියලා. මගේ ආත්මය කියලා. අපි ඒක තමයි විදු විදු යන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා හරිම ලස්සනට මේ ජීවිතේ මේව හඳුනා ගන්නවා. අපිට බැරුණානේ මේව හඳුනා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අනුව අපි කල්පනා කරන තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කල්පනා කරන තුරු මෙතන එහෙම මේ භෞතික ලෝකයේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය මේක නිකන් අපිට පාලනය කරගන්න බැරි ක්‍රියාකාරීත්වය අපි දැක්කේ නැහැ අපි හැමතිස්සෙම වයසට යනකොට අනේ ඉස්සර වගේ නෙමෙයි දැන් බෑ කී කී හිටියා මිසක් අපිට තේරුනේ නෑ මොකද්ද මෙතන වෙන්නේ මැරෙන්න යනකොට බය වුණා මිසක් එහෙම නැත්නම් ඒක ඒම වැළඳගත්තා මිසක් ඊළඟට ආශාවෙන්ම අපි ආයේ උපදින්න අදහස් කළා මිසක් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපිට තේරුනේ නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට උන් කියලා දෙනවා. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ මං කියුවේ මේ හුලඟට ආйти දේ ජලයට ආйти දේ ඊළඟට පොළොවට ආйти දේ උණුසුමට ආйти දෙයි ඊළඟට ඉඩකඩ විඤ්ඤාණය කියන්නේ මේ නිර්මිත වූ ජීවිත පසුබිම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ ජීවිතේ මේව සකස් වෙවි ආය යන හැටි පෙන්වා දෙනවා. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාද. මෙවෙන් තමයි අපි ජීවිතය අඳුනගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තේරුම් ගන්න කිව්වා මේ ජීවිතේ අපි අවබෝධ කරන අතුරු අවබෝධ නොවීමෙන් හටගන්නා ප්‍රශ්න සියල්ල හටගන්නවා. එළියක් දකින්නාතුරු තියෙන අඳුරනේ. අඳුරේ ඉන්න කෙනෙකුට අඳුරේ සිටීමෙන් හටගන්නවාද යම් තාක් ප්‍රශ්න එළිය මුණ ගැසිනාතුරු ඒක හටගන්නවා. එළිය මුණ ගැසුච්ච දවසට තමයි අඳුරෙන් හිටින්න කොහොමද නැති යන්නේ. ඒ වගේ අවබෝධයක් කරා යන තුරු අවබෝධ නොවීමෙන් හටගන්න ප්‍රශ්න ඔක්කොම හටගන්නවා. ඒක තවත් පැහැදිලි කරනවා නම් මේමය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපේ ජීවිතවල බලපාත්වන අපේ ජීවිතේ වහාගෙන ඉන්න අපේ ජීවිත දියුණුවට බාධා පිණිස පවතින මානසික ස්වභාවයන් පහක්. ඒකට කියනවා නීවරණ කියලා. නීවරණ කියන එකේ තේරුම වසා දමන කියන එක. වහලා දානවා. මොකද්ද වහලා දාන්නේ? මානසික දියුණුව. මානසික දියුණුව වහලා දානවා කරුණු පහකින්. පළවෙනි එක තමයි ඔව් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින්න තියෙන ආසාව. ඒ ආසාව හිතට ඇති වෙච්ච ගමන් අපි හිතින් හිතාගෙන ඒකෙන් ආස්වාදයක් විඳිනවා. එතකොට අපි ආස්වාද විඳින්න කල්පනා කර කර ඉන්නවා. එතකොට අපි ප්‍රමාද වෙනවා. ඒකට අපි සිහිය පිටවන්නේ නැහැ. අපිට එතකොට දුරදිග පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ හිතෙන් සකස් කරගත්තු ආස්වාදේ අපි විඳවන්නේ හැබෑට විඳින්නේ කොහොමද කියන එක. ඒතර මෙහෙම කල්පනා කර කර ඉන්නකොට යා ඒකෙන් අන්ධ වෙනවා. ආන් ඊවරණයට යට වුණා. එතකොට ඒ බඳු ස්වභාවයකින් මේ හිත පවතිද්දී ඊළඟට අපිට ඇති වෙන්න පුළුවන් ව්‍යාපාද නීවරණි. තරහ. තරහ හටගත්තට පස්සේ තරහිනුත් යම්කිසි උත්තේජනයක් ඇති වෙනවා. දැන් රාගයේ රාගය ඇති වුණාට පස්සේ රාගෙන් උත්තේජනයක් එනවා. ඒ උත්තේජනේ රාගයට රුකුල් දෙනවා. ඒ කියන්නේ රාග සිතුවිලි හටගත්තට පස්සේ මේ ශාරීරී සකස් වෙනවා මේ රාගයට අනුකූලව. එතකොට ඒකෙන් තමයි යා තල්ලු වෙලා යන්නේ. දේශය හටගත්තට පස්සේ දේශයට අනුකූලව මේ ශරීරය සකස් වෙනවා. උත්තේජනයට ලක් වෙනවා. ඊට අනුව තමයි යා යන්නේ. ඊට පස්සේ යාට කේන්ති යනවා, ඇඟ වෙවුලනවා, තරහ යනවා, බඩු පොලේ ගහනවා, දුවනවා එහාට මෙහාට. යා කෙලවර නැති පටලෙවිලි යා ඇති කරගන්නවා. ඊට පස්සේ කවුරුත් කියන එකක් අහන්නේ හිතන්නේ නැහැ, තීරණ ගන්නේ Tamanට ඕන දේවල්. එතකොට මොකද්ද ඒ උනේ? දේශේ නැමැති දෙයට තමන්ගේ මානසික ස්වභාවය සම්පූර්ණයෙන් වැහිලා ගියා. ඊට පස්සේ ඊට අනුව තමයි යාට කල්පනා කරන්න තියෙන්නේ. ඒ නිසා ද්වේෂයට කියනවා නීවරණයක්. එතකොට රාගයත් අර විදිහට ක්‍රියාත්මක වෙද්දී ද්වේෂයත් ක්‍රියාත්මක වෙද්දී ඒ වගේම ක්‍රියාත්මක වෙන එකක් මොකද්ද? නිදිමත ඇති වුණාට පස්සේ ඊට අනුකූල කය හැදෙනවාද නැද්ද? ඊට අනුකූලව කය හැදෙනවා. නිදිමත ඇතුණාට පස්සේ ඊට අනුකූලව කය ඇදුනට පස්සේ අර මානසික දියුණුවට සකස් වෙන්නේ එයා කැමති අර කය හැදෙන එකට ඊට අනුකූල වෙලා ඉඳයි. ආන්න නීවරණය කියන්නේ ඒකයි. ඊට පස්සේ තියෙනවා සැකේ. නීවරණය. සැකේ ඇති නම් මොකද වෙන්නේ? සැකේ ඇති වෙනම හිතේ ඇති වෙනවා ලොකු විසිරීමක්. ඒ විසිරීමත් එක්ක යම්කිසි කායික අසහනයකුත් එනවා. එතකොට එයා සැකේ පැත්තටම යනවා. එතකොට පසුතැවිල්ල, පසුතැවිල්ල උද්දච්චය. උද්දච්චෙත් එක්ක විසිරීම එනවා. සැකෙත් ඒකත් එක්කමයි තියෙන්නේ. එතකොට මේම තියෙන ජීවිතයක්. ඒ අතරේ අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ජීවිතයක් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දැන් අපි මං කියවන ජීවිතය තුල තියෙනවා පඨවි ධාතුව සම්බන්ධයි. ඊළඟට සම්බන්ධයි ආපෝ ධාතුව. ඊළඟට සම්බන්ධයි තේජෝ ධාතුව. ඊළඟට සම්බන්ධයි වායු ධාතුව. ඊළඟට සම්බන්ධයි ආකාශ ධාතුව. විඥාන ධාතුව. මේ සංයුතියක් ජීවිතය කියන්නේ. ඊළඟට අපි තවත් ගමු ජීවිතයක තියෙන තව හයක්. ඇස, කන, නාසය, දිව, කය, මනස සංයුතියක්. ඊළඟට ජීවිතේ තවත් තියෙනවා ආයිමත් බැලුවොත් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදාන සංයුතියක්. දැන් මේව සකස් වෙවි සකස් වෙවි තියෙන්නේ හැබැයි මේක බැඳිලා තියෙනවා, හිර වෙලා තියෙනවා 10කින්. සංයෝජන 10කින් පටවි ආපෝ තීජු වායෝ ආකාශ විඥාන බැඳිලා තියෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක නිවන මේ සසරෙන් මේ ඒ කියන්නේ උපතක් කර යන්නේ ඒකයි. සංයෝජන 10කින් ඇස කන නාසය දිවකය මනස බැඳිලා තියෙනවා. සංයෝජන 10කින් රූප වේදනා සංඥා සංකාර විඥාන බැඳිලා තියෙනවා. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. නමුත් අපි එක්කෝම තුල බැඳිච්ච ජීවිතේ අපි දැක්කේ නෑ සංයෝජන වලින් බැඳිලා තියෙනවා දැක්කේ නෑ. නීවරණ වලින් වැහිලා තියෙනවා දැක්කෙත් නෑ. අපි දැක්කේ මම. අපි දැක්කේ මගේ මගේ ආත්මය කියලා එකක්. එතකොට බලන්න මේ සිද්ධ වෙන ස්වභාවය බැඳිලා තියෙන ස්වභාවය මෙතන සිදුවෙමින් තියෙන ස්වභාවයට වඩා වෙනස් දෙයක් තමයි අපි අඳුනගත්තේ. ඒ වෙනස් දෙයක් අඳුනගන්න උවමනා කරන දේකුත් තිබුණා. ඒ තමයි මේ යථා ස්වභාවයේ වැසී තිබීම. යථා ස්වභාවයේ වැසී තිබීම තමයි අවිද්‍යාව. එතකොට යථා ස්වභාවය වැසී තිබෙන අවිද්‍යා සාගතව බැඳිච්ච අපි එහෙම ඉඳලා තමයි මේ ධර්මය අහන්නේ. අපි මේ නීවරණ බැහැර කළාද ධර්මය අහන්නේ නීවරණ තුල සිටිද්දිද? නීවරණ තුල සිටිද්දි. සංයෝජන දුරු කළාද ධර්මය අහන්නේ සංයෝජන වල බැඳිලා තිබෙද්දිද? සංයෝජන කියලා කියන්නේ අපිව මේ පැවැත්මට බැඳලා තබනවා කියන එක. මේක මානසික ස්වභාවයක්. බැඳලා තබනවා. එහෙමනම් මේ සියල්ල විනිවිද අපිට ධර්ම කරුණක් ඊට එයින් මුදවන දෙයක් තේරුම් ගන්න නම් අපිට ඕනේ තියුණු කල්පනා ශක්තියක්. තියුණු කල්පනා ශක්තියක්. හැබැයි මේ කල්පනා ශක්තියට හවුල් වුණොත් අපේ සංයෝජනයක් ඉවරයි. ඊට පස්සේ එයා මාන්නයට එනවා. මට අවබෝධ වුණා මට අවබෝධ වුණා මම මෙහෙමයි අවබෝධ කළේ කියලා දොඩාගෙන යනවා. මට හම්බෙලා තියෙන එහෙම අය. සමහරුමට හම්බෙලා තියෙනවා කියනවා අපි මම ඔච්චර කියවන්න ඕනේ නැහැ කියනවා. ඔච්චර කියවන්න ඕනේ නැහැ කියන පොත්. ඔච්චර සූත්‍ර බලන්න ඕනේ නැහැ කියනවා. මං වේ මොකවත් බැලුවේ නැහැ කියන මට එහෙම හම්බෙලා තියෙනවා. කියනවා මේ මං ඔය මොකවත් බැලුවේ නැහැ ඔය ඔය බල බල හිටියට. මම කලේ භාවනා කරපු එකමයි දිගට. මම භාවනා කරද්දි කරද්දි කරද්දි මට අවබෝධ වුණා. අවබෝධ වෙලා මම සූත්‍රේ බැලුවා. බැලින්නම් තියෙනවනේ මම අවබෝධ කරපු දේ. ඒකට එයා අවබෝධ කරලා තියෙනවා ගුරු ගුරු උපදේශ රහිත. දැන් කායකද මෙයා මේ සමාන වෙන්න යන්නේ? ආන හිස් පුද්ගලයා. එතකොට එහෙම වෙන්නේ මොකද? තමන් දන්නේ නැහැ තමන් කවුද? තමන් තමන් ඉන්න තත්ති මොකද්ද? තමන් මේ සසරට බැඳිච්ච චරිතයක්. සංයෝජන වලට ගොදුරු වෙච්ච ජීවිතයක්. නීවරණයන්ගෙන් වැටකන ජීවිතයක්. තමන් ඒක හඳුනාගත්තේ නෑ. අර භාවනා කළ සමාධියක් වෙන්න ගිටුවා හිතුවා දැන් මම හරි. ආ නේතන ඉඳලා දිගටම වරදිනවා. මේ වැරදි මේ අඩුපාඩු මේ අනතුරු වලින් මිදෙන්න අන්න අර කලින් කියපු වචනේ උපකාරී වෙනවා. මොකක්ද වචනේ? ධර්මාන්වය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන්ට අනුව කල්පනා කරන්න පුළුවන්කම. එතකොට එයා හැමතිස්සෙම නිහතමානී ශ්‍රාවකෙක්. ඔබට මතකද මම මේ ධර්මයේ කියා දෙද්දී සමහර අවස්ථල මම කියලා තියෙනවා කිසි දවසක ඔබ කියන්න එපා අපිට මේ ඥානানন্দ හඳුර කියා දුන්නා. මේ ඥානানন্দ හඳුරගේ ධර්මයක්. කියලානේ මම හැමතිස්සෙම කිව්වනේ. මම කිව්වා මේක මහසීයනාද සූත්‍රයේ තියෙනවා ධර්මාණ්‍ය කියන වචනේ. අසවල් සූත්‍රයේ තියෙනවා. මොකද හේතුව? අපි ඔක්කොම කවුද? ශ්‍රාවක පිරිස. මට සම්බන්ධ වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයක් විතරයි. වෙන එකක් කරන්න බෑ. අපි ඔක්කොටම තියෙන්නේ ශ්‍රාවකත්වයක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට නිහතමානීකමක් තියෙන්න ඕනේ. අපි මේ බුදුරජාණන් වහන්සේව සරණ ගියා කියලා මතක තියාගෙන සිටීම. ඒ වගේම අපිට තියෙන්න ඕනේ නිහතමානීකමක් අපි ධර්මයේ සරණ ගියා කියලා. අපිට ඒ වගේම නිහතමානීකමක් තියෙන්න ඕනේ ඒ ශ්‍රාවක සංඝරත්නේ සරණ ගියා කියලා. එතකොට අපි අර ධර්ම මානසිකාරයේ බුද්ධ දේශනාවලට අනුව නුවණින් කල්පනා කරද්දී අපිට පැහැදිලි තේරෙන්න පටන් ගත්ත කියමු. ඔන්න දැන් අපිට මේ ධර්මයේ වැටෙන්න පටන් ගත්තා. වැටෙන්න පටන් ගත්තාම අපිට ඇති වෙන සතුටක්. සතුටක් ඇති වුණාම කරන්න තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ කාන්තිම අරහත්. උන්වහන්සේ ඒකාන්තෙම සම්මා සම්බුද්ධයි. ඒකාන්ත එතකොට එහෙනම් තවදුරටත් එයාට පහදින්නේ බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට පහදින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. ඊළඟට ඔබ තවත් ඥානවන්ත වෙනවා මෙන්න මෙහෙම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පුළුවන් සීල් රකින්න. ධර්මය ඇති කියලා. එහෙම කියන එකට හොඳ ආ බලාපල්ල මම සිල් රැකලා පෙන්නන්න. ඕකද හරි අරකද හරි. මට මට නම් අවබෝධ කරගන්න පුළුවන් මම දන්නවා. මං අවබෝධ කරලා පෙන්නන්න. ඒකද හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ධර්මය හිතරුණු කාවෝද කරන්න පුළුවන්. ඒක කියන එකද හරි අරකද හරි. ආන්න. එතකොට තමා හුවා දක්වන්නේ නැති ධර්ම කතාවක් ගෙනියන්න ඕනේ. එතන තමයි ශ්‍රාවකත්වය. එතකොට මේ ශ්‍රාවකත්වය ඔබට දිනු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුසාරයෙන් කල්පනා කළොත් දැන් මම කියවනේ අපි දැන් දස සංයෝජන කියන 10කින් පැටලිලා බැඳිලා තියෙන්නේ. නීවරණ පහකින් වැහිලා තියෙන්නේ. අවබෝධයක් නැතිකමෙන් වැහිලා තියෙන්නේ තෘෂ්ණාව බැඳිලා තියෙන මොකක්ද? පඨවි ධාතුව. ආපෝ ධාතුව. තේජෝ ධාතුව. වායු ධාතුව. ආකාශ ධාතුව. විඥාන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ මේක හරියට මේ බැඳීම වතුර දානවා වගේ කියනවා ඵලයේ පැලයකට. එතකොට අවබෝධයක් නැතුව මේ ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වීම පැලේ පැලවෙනවා වගේ කියනවා. එතකොට අපි ඒකට උමනා කරන පදනම මේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු ශරීරයක් තිබීම වේදනා සංඥා චේතනා පොළොව වගේ කියන මේ ස්වභාවයේ විනිවිද දකින්න මෙවැනි යුගයක අපිට පුළුවන් වුණොත් ආන්න අප තුල පිහිටන්න පටන් ගන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ධර්මාන්වය ඇති වෙනවා එතකොට මේ ලෝකේ අනිත් සියලු විෂයන් සියලු දර්ශන සියලු මතිමතාන්තර සියලු ආගම් සියලු මතවාද සියලු විෂයන් සියලු දෘෂ්ටි කෝණ ඔක්කොම වෙන් කළ දකින්න පුළුවන් එයාට ඒ සියල්ල වෙනම දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙනම දකින්න පුළුවන්. ඇයි ඒකට සමාන කරන්න පුළුවන් එකක්? සමාන කරන්න පුළුවන් එකක් නැත්තේ අපි ඒක දන්න නිසා නෙවෙයි. ඒක තමයි ඇත්ත. ලෝකේ ඕනම කෙනෙකුට ඇවිල්ලා නුවණින් විමසලා බැලුවොත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට සමාන කරන්න පුළුවන් එකක් ලෝකේ නැහැ. ඒ නිසා අන්න ඒ දැනුම දැන් අපි අපි කල්පනා කරලා ගත්තොත් අපේ ජීවිතවලට අපේ ජීවිත සකස් වී යන්නේ කොහේද? අපේ ජීවිත සකස් වී යන්නේ කොහේද? අපිට මොකද වෙන්නේ? අපි මේ කොහේ ඉඳලාද ආවේ? මොකද දන්නේ නැහැ. හොඳ සිදුවීමක් මම දැන් කියන්න ඊයේ වෙච්ච දෙයක්. එක අම්මා කෙනෙක් මා ළඟට පැමිණුණා. <clears throat> ඒ අම්මගේ ස්වාමියා ඊට අවුරුද්දකට වගේ කලින් මේ ඇක්සිඩන්ට් එකකින් මිය ගිහින්. දැන් මේ අම්මට වැහෙනවා. මේ අම්මට භාවනා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ පින් දුන්නා දුන්නා පින් ගන්නෑ. ඉතින් මේ අම්මා තව එක්කෙනෙක් එක්ක මම දන්නෙත් නෑ ඌවා. මම ඉතින් මන්තර ගුරු කන්දන්න කෙනෙක් නෙවෙයිනේ. එතකොට දැන් මම දන්නේ නැහැ මොකද්ද මේකට කරන්න ඕනේ කියලා. ඉතින් ඇවිල්ලා වැහුණ දැන් මා ඉස්සරහම ඊයේ වැහුණා. වැහිලා දැන් ආවිස වෙලා දැන් මේ මේ මං ඇහුව දැන් ඔබතුමා මොකද මේ වැහිලා තියෙන්නේ? මේ මගේ නෝනා කිව්වා. මංග වැහිලා තියෙන්නේ මොකද? මෙයා මට ඕනේ. මෙයා මට ඕනේ. ඉතින් මං කු දැන් ඔබ මැරිලා වෙන ලෝකෙක නෑ ඒ වුණාට මෙයා තමයි මගේ කියන්නේ. ඊට පස්සේ මං කිව්වා <clears throat> ඇයි මේ පින් කරන්න දෙන්නේ නැත්තේ මේ භාවනා කරන්න බෑ බෑ බෑ කිව්වා. මෙයා ඊතර වෙන්න හදනවා කිව්වා. මෙයා හදන්නේ ඊතර වෙන්නේ නැහැ කිව්වා සතරේ මන් දෙන්නේ නැහැ කිව්වා ඒකට. මන් දෙන්නේ නැහැ ඊතර වෙන්න මෙයා මේ ඊතර වෙන්න දඟලනවා. මං මේ ඔයා කියන හැටියට මෙයාට ඊතර වෙන්න බෑ. නෑ දැන් මෙයා සමාධියක් වඩපු ගමන් මට මෙයාට කිට්ටු වෙන්න බෑ කිව්වා. මං කිව්වා ඒ වුණාට මෙයා එහෙම ඊතර වෙන්න බෑ. අසින් ගියපු අය ඉන්නවා කිව්වා අපාය ගියා කිව්වා ඊට පස්සේ. මං කිව්වා එහෙම ඊතර වෙන්නේ නෑ කිව්වා. එහෙම බෑ බය වෙන්න එපා කිව්වා. එහෙම මෙයා භාවනා කළා කියලා ඉක්මනට ඊතර වෙයි කියලා. ඒ මොකද එයා ඊතර වෙන්න හදනවා කිකේ කිව්වේ. ඈ? භාවනා කරන නිසාද? නෑ. මෙයා ඒ නෝනා කටින් කියන්න ඇති මම නම් මේකෙන් ඉක්මනට ඒතර වෙන්න ඕනේ. ඒතර අරයහගෙන හිටියා ඒක. එතකොට එයා විශ්වාස කළා දැන් මෙයා ඒතර වෙන්නයි මේ හදන්නේ. එහෙම ඒතර වෙන්න පුළුවන්ද? එතකොට වැරදුනේ කාගේ කටද? ආ මම මේකයි කියලා තියෙන්නේ මාර්ගී වඩනෝ නම් කාටවත් කියන්නේ නැතුව නිස්සබ්දව කරන දෙයක් කරන්න. මොකද වැරදි මත යනවා ලෝකෙට. මම නම් මේ හොඳට සීලය රකින්නවා කියලා කියව ගමන් සමහරට මේ චැලෙන්ජ් එකක් හැටියට භූතයෙක්වත් ඒක බාර ගන්නවා. දැන් මෙතන උනේ එහෙම එකක් නේ. දැන් යකෝ මම නම් ඊතර වෙනවා මේකෙන් කොහොම හරි මට නම් බෑ මේ දුක ඉවසන්න. මට නම් මේ භාවනා කරන්න ඕනේ මේකෙන් ගැලවෙන්න කියනවා. එතකොට අර මෙරිච්ච මහත්ය හිතන්නේ මොකද්ද? දැන් මේ මෙයා නෝනා ඊතර වෙන්නයි හදන්නේ ගියාට පස්සේ මට නෝන නැත. මංකෝ බය වෙන්න එපා මේ ඊතර වෙන්න බෑ. එහෙනම් මෙයා මේ ඉතිරෙනවා ඉතිරෙනවා කියන්නේ මං කොහොම එහෙම වෙන්නේ නැහැ. එහෙම මේ පොඩ්ඩක් මේ සීලයක් රැක්කා කියලා ඒකට සකස් වෙන මං කොහොම එහෙම නෙමෙයි. මං කොහා මේ ඔබට බැරිද ඔය ඉන්න තත්ත්වයට වඩා උසස් තත්ත්වයකටපත් අපෝ බෑ කිව්වා. මං කෝ නෑ එහෙම නෙමෙයි ඔබතුමා යන්න දිව්‍යයන් අතරට. දිව්‍ය කුමාරයෙක් වෙලා දිව්‍ය සැප විඳින්න අවුරුදු 1000 ගාණක් එතකොට මේ නෝන දිව්‍යාංගනාව කියලා ඉපදුණු. කැමතිද කියලා ඇහුවා. ආ හොඳයි කිව්වා. හොඳයි කිව්වා. මං කෝ මේ හැබැයි නිකන් යන්න බෑ කෝ ඔයාට එහෙම. ඔයා එනං ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. හොඳයි ඒක දැන් පින් ගත්තේ නැති කෙනා. පින් ගන්න බෑ කිය කි ඇයි හැමෝම මහන්සි ගත්තේ මෙයාව අරයාගේ ඇඟින් අයින් කරන්න මිසක් මෙයාව දැනුවත් කරන්න නෙවෙයි. මං කොහේ එහෙම නෙමෙයි ඔයාලට අසාධාරණ කේව අයින් කරන්න හැදුවොත්. ඔයාලට මේක තේරුම් කරලා දෙන්න ඕනේ කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ කවුරුවත් මෙහෙම කතා කළේ නැහැ කිව්වා. හැමෝම මේ මහා වදයක් මේක අයින් කරන්න ඕනේ කී කීව කතා කළේ. මං කොන්නේ නැහැ ඔයා මේ මෙයාගේ ස්වාමි පුරුෂයා. ඔයා බොහොම මේ ඔයාට මේක කැක්කුමක් තියෙනවා මෙයා ගැන. ඒ නිසා මේ ඔයා සුගතිය උපදින්න ලෑස්ති කරගන්න ඔයාගේ කුසල් වඩන්න. මොකද්ද කරන්න මං කෝයා මෛත්‍රී භාවනා කරන්න. අනේ මට කරන්න බෑ මං ඒකත් ඉගෙනනවා ඊට පස්සේ. උගන්වලා ඉවර වෙලා උගන්වද්දි හරි වැඩක් වුණා. මං ඉතින් Tamanටත් මෛත්‍රී වඩලා දැන් නෝනටත් මෛත්‍රී වඩන්න කිව්වා දැන් මෛත්‍රී වඩනවා. දරුවන්ටත් මෛත්‍රී වඩන්න කිව්වා වැඩුවා. මං කෝ නෑ දැනට තියෙනවා. අපෝ නෑ දැනට නම් වඩන්න බෑ කිව්වා. නෑ දෑයෝ මතක් කරන් දෙපා. මං කෝ නෑ එහෙනම් ලෝක සත්‍යයට ආ කමක් නෑ කිව්වා. ඊට පස්සේ ලෝක සත්‍යයට මෛත්‍රී වැඩෙව්වා. ඊට පස්සේ ඔහොම කළා ඊට පස්සේ මං කෝ එහෙනම් දැන් ඔයා දාහනිකුත් දෙන්න. අපිට හම්බෙච්ච අර ඇපල් ජූස් බෝතල තිබ්බ යාගේ අතට දුන්නා. දීලකෝ මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ නමට පූජා කරනවා කියලා පූජා කරන්න. එතකොට දැන් වාට භාවනාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට පූජා කළා ජීවිතේ. මොකද මේ සීල් රකින්න. අනේ අපි වගේ අමනුෂ්‍යයන් සීල් රකින්න පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා පුළුවන් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මට හරියට පින් දුන්නා මේ. අනේ ඔබ වහන්සේ හරිය පින් සිද්ධ වෙනවා මට මේ ටික කියලා දුන්නට මම කවදාවත් මේ ධර්මය අහන්න ආපු කෙනෙක් නෙමෙයි කිව්වා. බානවලට රට නෝනාව ඇරලවුණා කිව්වා. නෝනාව සතුටු කරන්න ඕන නිසා. මම පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙමෙයි කිව්වා. නමුත් මට දැන් තේරෙනවා මේ වැරදිච්ච තැන. දැන් බලන්න ආසාව විසින් ගිනිච්ච දිහා ආසාව විසින් ගිනිච්ච දුර ඊට පස්සේ එකපාරට කෑ ගහන්න ගත්ත අනේ මනේ ස්වාමීන් වහන්සේ මගේ වෛරය නැති වෙන්නේ නැහැ නේ දැන් වෛරයක් තියෙනවා මේ මෙයා අයින් කරන්න හදන කට්ටිය එතකොට උපදිනවා වෛරයක් මං කෝ නෑ නෑ දැන් කවුරුත් අයින් කරන්න දන්නේ දැන් ඉතින් මෛත්‍රී කරනවා මෛත්‍රී තුරම වාසය කරනවා කියලා දැන් බලන්න මේ වගේ අමනුෂ්‍ය කොයිතරම් නැද්ද මේ ලෝකවල අපි කියන කතා බහලා අපිට ඊට ප්‍රතිචාර දක්වන. කොච්චර ඇද්ද? දැන් ওই වැහිච්ච නිසා දැනගත්තේ. නැත්තම් ඔය දැනගන්න විදියක් නැහැ නේ. නිකන් ඇවිත් කියන ඒවා. එතකොට බලන්න මේ වගේ ලෝක මංකෝ දැන් බලන්න මේ නෝන සෝතාපන්න වුණොත් මංකෝ එයා දිවි ලෝකෙද කියලා දෙවියන් අතර දිවි කුමාරයෙක් කියලා එයාට මාර්ගඵල ලබන්න ලැබුණොත් සතර පාය නිදහස් වෙනවා සතර පාය කියන කියනකොට මෙයා හයියෙන් කෑ ගහනකට තනියමම හරියට දුක් විඳිනවා කිව්වා. මේ ආත්මේ. නමුත් මට මේ ආසාව නිසා මට මේක සැපයක් හැටියට පෙවුණා කිව්වා. මට මේක සැපයක් හැටියට මම පින් ගත්තේ නැත්තේ ඒකයි කිව්වා. ආසාව නිසා සැපයක් හැටියට පෙවුණා කිව්වා. දැන් බලන්න මේ මිනිස් ලෝකෙදී අපේ තියෙන චිත්ත ස්වභාවයමයි අර භූත ලෝකෙදී දරුණු විදියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අපිට මේ මිනිස් ලෝකෙදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටෙන් ඒ ධර්මයේ පිළිසරණ කරගෙන අපිට යම්කිසි රැකවරණයක් ලබා ගන්න අවස්ථාවක් ගන්න තියෙනවා නම් ඒක නේද මේ ජීවිතේට තියෙන ලොකුම ලාභේ ආ දැන් බලන්න මං කොහමද සෝවාන් වෙනවා මං සෝවාන් වෙන කිව්වට සෝවාන් වෙන්නේ නැත. අපි කරන්න ඕනේ එහෙම එකක් නෙමෙයි බොහොම අහිංසකව බොහොම නිස්සබ්දතාවයකින් තමන්ගේ ජීවිතයේ ಗುಣධර්ම වලින් ටික ටික ටික අපේ ජීවිතයට ಗುಣධර්ම එකතු කරගන්න ඕනේ. ටික ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ඒ එකතු කරගැනීම තුල තමයි අපිට ආරක්ෂාව තියෙන්නේ. හොඳට මේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධර්මයක් කිය. මෙතන මාමයේ මාගේ මාගේ ආත්මය කියලා අපේ හිතේ හැඟීමක් තිබුණට ඇත්ත ස්වභාවයේට වෙනස් වූ හේතුඵල ධමයක් කියන දේ තමයි අපේ මේ ධර්ම මාර්ගයේ පළවෙනි ඉලක්කේ විය යුත්තේ. ඒ තුලින් අපිට ඇති කරගන්න පුළුවන් අවබෝධයක් යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. ආන් ඒක තමයි දහම් ඇස. අන්නේ දහම් ඇස කරා යන්න. දහම් ඇස කියන්නේ ඊට පස්සේ ආ ලෝකෙ දකින්නේ මේ විදියට. එයාට මේ ලෝකෙ හේතුඵල ධහම හොඳට තේරුණාට පස්සේ එයා මේ හේතුඵල ධහම මේ තමන්ගේ ජීවිතය තුළ දකිනවා. තේරුම් ගන්න මානසික ගන්නවා. ඒකනේ ශ්‍රාවකෙක් කරන්න තියෙන්නේ. එතකොට මේ ශ්‍රාවකයා බොහොම මේක නිස්සබ්දව නීතමානීව සාන්තව කරන්න ඕනේ. ආන්න එතකොට තමයි අපේ ජීවිතේට ඒක උපකාර වන්නේ. ඉතින් මා හිතනවා ඒකට අදාළ කරුණු රාශියක් මේ නිවි සැනසුණු ජීවිතයක් කියන පොතේ තියෙනවා. මේකේ මාතෘකා තියෙනවා මම හිත කියද්ද 25ක් තියෙනවා. අවබෝධයට අභියෝග කළ හැකිද? අගදීට ගියොත් දුගතියමයි. කාමී විපාක, ඉන්ද්‍රිය দমনයේ අවුල් වන සිත निराවුල් කරන සැටි සාර්ථක දීප වෙතට ඔබ කැමතිද? වැරදි නොකරන්නේ කවුද? අසුන්දර සංසාරයට සුන්දර භාවනාවක්. මේ වගේ මාතෘකා 70 මේකේ තියෙන බොහොම වටිනා කරුණු සාමාන්‍ය කරුණු. හැබැයි මීට වඩා අපි ගැඹුරක් කරා යන්නත් ඕන නමුත් මේකේ සාමාන්‍යයෙන් සෑහෙන දැනුමක් ලබා ගන්න පුළුවන් දේවල් අර නිල්මිනිදුව තමයි මේක මහන්සිල හැදුවේ. විශේෂයෙන්ම මේ පුවත්පත් වල වැඩ කරන දරුවන් කීප දෙනෙක් ඉන්නවා. අයෝධ්‍ය දිනේ නිල්මිනිදුව ඊළඟට තනුජදුව සෑහෙන්න ශ්‍රද්ධාවකින් සෑහෙන්න නුවණින් කල්පනා කරලා එයා ඊට පස්සේ ධර්මයට හැසිරුණා, දානමාන දෙනවා, බණ භාවනා කරනවා, ධර්මයේ හැසිරෙනවා. අපේ පුවත්පත් වලට පුවත්පත් වල ලිපි හදන්න ආපු දරුවන් සෑහෙන දුරට ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයට ඇදිලා ගියා. එතකොට අපිට එකෙන් පෙවුණා මේකේ ශ්‍රද්ධාව හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව තව කෙනෙකුට උපද්දවන්න බෑ. තව කෙනෙකුට උපද්දවන්න පුළුවන් නම් මේක මහා ලේසි වැඩන්නේ. ශ්‍රද්ධාව කියන එක තව කෙනෙකුට උපද්දවන්න බෑ. ශ්‍රද්ධාව කියන එක තමා විසින් උපදවා ගන්න ඕනේ. ඊට පස්සේ තමාගේ දෙයක්. ඒකට කියන සද්ධා ඉන්ද්‍රිය. මේ ඇහැ වගේ එකක්. ඇහැට කියනවනේ ඉන්ද්‍රිය කියලා. සද්ධා ඉන්ද්‍රිය. ඒක ඉන්ටර්නල් ෆැක්ට් එකක්. සද්ධා ඉන්ද්‍රිය. මේ සද්ධා ඉන්ද්‍රියට පුළුවන් අපේ ජීවිතයේ යම්කිසි රැකවරණයක් සලස්සන්නේ. ඉතින් ගෞතම බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබීම අපේ ජීවිතයට ලොකු වාසනාවක්. ඒ නිසා මේ අපේ පින්වත් දයාවංශ ජයකොඩි මැතිතුමා එම මැතිණිය ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා